ඊට අපි වෙලා ඉගෙන ගන්න කාමාරක් විතර වගේ අද තුනවල 20ක් විතර අරගෙන කියනවා ආයෙත් අපිට අපි කරන්නේ තව ටික වෙලාවක් ධර්ම සාකච්ඡා කරනවා ඒ නිසා ඒ සඳහා මොන දේවල් සාකච්ඡා කරන්නේ කියන එනවා සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියනවා නම් ඉදිරිපත් කරන්න ප්‍රකාශන කියනවා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටියා. ධර්ම සාකච්ඡාවකට විශේෂ ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒකද කියනවා ඒ අතරමැද කවුරු හරි මේ සභාවට කියනවා ඉදිරිපත් කරන්න. අනිත් ස්වාමීන් වහන්සේ කුණුප්පක් කියා කුණප්පවේ අතර වෙනස පැහැදිලි කරන දේශය ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ ඇත්තට වචන හරයක් තියෙන්නේ කුණුප්පක්තිය සහ කුණාර භවයේ කියලා. ඒ කියන්නේ අපයාගේ පැවැත්ම තුළ එක වචනයක් කියනවා මේක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඊගල් දිගට දිගට මේ විස්මාර කර කර යනවායි කියලා මා භව කියන වචනේ කියලා කියන්නේ ඒක එහෙම එහෙම නැවත මතුනොත් ඒක දැක්කේ කඩන්න පුළුවන්. උදුපත්ති කියලා කියන්නේ ආත්මසලෙන් ආත්මයක් වෙනවා. ඒ ආත්මේ මේ එක එක හැඩමාරු කරමින් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා පදනම පුනරුත්පත්ති කතාව වෙනවා. පුනරට භවය කියලා කියන්නේ එහෙම වෙලිවෙ යන වෙලාවෙදී හදන්න ඕන නම් පුළුවන් කියන එක. ඒක මේව ඇත්තටම මේ වචන නිරුක්ති වල තියෙන වෙනසක් තියෙන්නේ සන්දර්භයේ වශයෙන් ගන්න තියෙන්නේ ආත්මීය ආගම් වල පුනරුත්පත්ති ගැන කතා කරනවා. අනාත්මය ගැන කතා කරන නැත්නම් ආත්මය පිළිබඳව සැකෙන් කතා කරන බුද්ධ ආගමේ පුනර් භවයක් ගැන කතා කරන අවශ්‍යකත්වය උන්න කඩලා දාන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සයන කාලයේ සිට භාවනාවේ නියදී ඉතා උනන්දුවෙන් භාවනා යෙදෙමි. ඒ කිසියම් සාර්ථක භාවයක් ඇද්දයි නොදෙන මියන්තරකෝ ඒ ජීවයක් සිදුවී ඇද්දයි වටහාගන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන්නස ඉල්ලා සිටිමි. මම ඇහුවට පස්සේ මේ ප්‍රශ්නේ ආයෙත් අහන්නේ කියලා මම කිව්වා. මේක තමයි මම බඩට කිව්වේ. මේ ලියපේකනට මේ නැවත මේ ප්‍රශ්න නගන්න පුළුවන්ද? භාවනා කරනකොට තමයි ඉස්සරහට යන්නේ පතර යන්නේ කියලා දැනගන්න මේ ටික උදව් වෙයි කියලා හිතලා තමයි මම මේ බණ වර නැගුවේ. ඒ තාමත් මේ ප්‍රශ්න තියෙනවද නැත්නම් තව ප්‍රශ්නේ මේ නැවතත් වරණකටවත් කියලා මම හිතන්නේ. ඊගාපස්ස ජනව ප්‍රශ්නේ සම්පූර්ණ කියන නැවත නගන්න දෙක ඉල්ලා සිටිනවා. ඊට ඕනෑකමින් ආනාපාන සති භාවනා කරගෙන යෑමට පටන් ගත්තා සිට. අද වේලාවකේ දරුවන්ගේ දවසේ කළ යුතු වැඩ ආදී මතක් වීමෙන් හිත වෙනස් වෙන බැරි. භාවනා කිරීම එක දිගට කරගෙන යාම සතරදායක මට්ටමක නොපරවති. අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ පාදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙතෙන්දි සතුටු වෙන්න ඕනේ Taman දැන් භාවනා යෙදිලා ඉන්නවනේ. යෙදිලා ඉන්න නැති වෙලාවෙත් මේ වගේ දරුවන්ගේ වැඩවලට අපි හිතේ දුන නමුත් ඒක බාධාවක් බව දන්නවා. දැන් අනුගමනය ඒක බාධාවක් බව දන්නවා. ඒකේ සතුටු වෙන්න එපා. මේ දරුවෝ කැමති නැති ඇති ඕගොල්ලෝ කරන ඒ දරුවෝ කරන ගන්න හිතේ කියන්නේ. අනිවාර්යයෙන්ම කැමති. ඒක ඕගොල්ලෝ හිතට තවත්තගෙන දරුවෝ ගැන හිත හිත කල්. ඉතින් මේ කියන්නේ ආටයන් ණයද දසලා ගන්නවා කියන්නේ. මේ කවුද ඒකට වලක් කන්නේ? කාටද පුළුවන්? මේකෙන් දරුවට දුක වෙනවනම් කමන්නේ. ඉතින් උදේ ඉඳලා හඳ යනකම් දරුවෝ ගැන කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් වැඩක් වෙනවනම් කමක් නැහැ. වැඩක් වෙන්නේ කල්පනා ඕනෙත් නෑ ඉල කරන එකයි තියෙන්නේ. මේ හිත මේක හතර කරන හේතුනේ අන්තිම දක්ෂ. ඒක අයින් කරුවොත් දරුව නැතුව දරුව නැති වෙන කල්පනා. දරුවන් නැති අම්මාලා දරුසෝසල් පෙන්නලා දරුවන් නැති අම්මාලා ඔය ඉතිති දුම්මාලා. දැන් දරුවෝ නැති වුණා නම් අයියෝ දැන් කොහොමද දරුවෙක් ඇති කරගන්නේ? අනිත් ඊගාට බරපතල ප්‍රශ්න. කොයි එකෙන් හරි කමන්න ප්‍රශ්නක් තමයි තියෙන්නේ මම හිතනවා මේ අම්මා කෙනෙක් තියෙන කතාවක්. මේ සාමාන්‍ය විපස්සනා එන්නේ ඉස්සී පැත්තට ගන්න. කුසලක්ෂේ මම මම දැන් මම ගෙස් කරලා කියන්නේ ඒ නිසා මතක තියන්න අපේ හිතට හේතුවක් ඕනේ නෑ නිදහසට කරන්න. මේ නිදහසට කාරණාව තමයි ලෝකයක් හදාන්නේ ඒ ලෝකේ තමයි රජ වෙලා. ඒකේ ධර්මයෙන් සමෙන් ආණ්ඩු කරගෙන ඉන්නවා අන්තිමට බලනකොට අප්‍රමාදයේ විතරයි ප්‍රමාදයේ තමයි තියෙන්නේ අප්‍රමාදේ තමයි. නිසා වැඩ කරන්න ඔය මහා කල්පනාවල් කරන්න දෙන්නේ කරන දේ කරන්න. එහෙම නැත්නම් ඊළඟ වැඩේ කරලි වල බලන්න ඒ කරාට දෙන්නේ ආපහු වෙයිද වැඩි. ඇතිනම දේ තමයි අඩු ගන්න මෙහෙම කල්පනා කිරීමෙන් තමයි බාධාවක් බව තේරෙන්නේ භාවනා කරන්න පටන් ගන්නවා. නැත්නම් ඒක භාවනාවට බාධා නෙවෙයි ඒක බාධාවක් බව දන්නේ. මේ විශාල දැක්කා. මොන දිගට යන්නේ ගියාට පස්සේ මේ දරුවෝ කවදා හරි ලොකු වෙලා ඔයගොල්ලෝ ගහලා බැලලා ඉලිටන දවසක් එනවනේ. අනේ එදාටත් බලන්න භාවනා කරන්න බලන්නේ. එදාට මොකද කියන්නේ අනේ මේ රෑ දවල් නැතුව කල්පනා කරලා ආතෝ වටේ දරුවෝ මට ගැරුවාන මට බැන්නන මෙහෙම කරාන අනේ අනේ කිලිපි පපු වතුර ගන්න. ඔච්චර තමයි මේ ජීවිතේ. අන්න කියන ෂෝක් පොතක් මේ මම දීවරත් රිට්ටිකෙන් කිව්වා මේ EPC එකේ තියෙනවා මිලගේ භාගයේ අමාවතර කියන කොටක් හැකොට කේමන හම්දු පරිවර්තනය කරලා තියෙන්නේ. හරි ලස්සනට ලියලා තියෙනවා දරුවන් හැදීම පිළිබඳව බොල මැදක්. ඒක වාක්‍යයක මිල රේපාගේ අමාවතර මිල රේපා කියලා ඒක ටිබෙටන් යෝගිවරේ කියපු ඉංග්‍රීසි මේ ඒක සංස්කෘතෙන් කියන එක ඉංග්‍රීසියට දාලා කියනවා. ඒක දැන් සිංහලට දාලා තියෙන මේක දැන් මේ ඉස්සල්ලාම BPSA කරපු මහායාන පොතෝක. කුංචි පොතක්. අරගෙන කියවන්නේ මම ග්‍රහණය මම විතර කොටි 10 15 ගෙනලා දෙනවා එක එකනට දරුවන් දැනෙන්නේ ඉඳන් හැදින්නේ ගෙවල් හැදින්නේ හම්බ කිරීමේ ලස්සන එක වාක්‍යයක් කියලා දෙනවා එක වාක්‍යයක් කියලා දෙනවා මේ දෙන්න මේ මේක තමයි මුල මේක තමයි මැද මේක තමයි අගේ නිසා මම කවදාවත් දරුවා හදන්නේ නැහැ අසුරස් කියන්නේ මේක මුල මේක මැද මේක අගේ නිසා මම කවදාකවත් අසුරස් කරන්නේ නැහැ ආ එනකොට නෑ ඒ කියෝ නේද නිකන් මේ කකෝ පිළියක් දාලා ඉන්නවා. කාටක හොල්ලන්න බැරි විදිහට දීලා තියෙන්නේ මේ විද වේපාගේ අමාවතුර හැගොඩ කේමනන් ධර්මතුරු ඉක්කොඩ කේමනන්ත හැගොඩ කේමනන් වටපිට නැහැ. ඒ ඒ පොත පොඩි පොතක්. අරගෙන කියන්නේ මම හිතන්නේ චරිතයේ 10ක් විතර කියනකොට ඉස්ලාම් කියන්නේ අසපෝ වෙනවා කියලා ඉන්න අසපෝයේ ලස්සන වර්ණාලා වගේක් කියනවා ගංග බඩ තියෙන්නේ ගංග උදේ ඉඳලා හැන්දාන ගංගාවන ඉඳන් කියනවා බයිනවා මම දෙල්ලිය කියලා බින්ද පාත කරන ඉල භාවනා කරනවා කියලා ලස්සන පටන් අරගෙන අන්තිම ජීවිතේ ඒක කෙල්ලෙක් ඇවිල්ලා අහන උන් වඳින්න නැති ඇයි ඒ කෙල්ලෙක් දෙනවා උදාහරණ දර්ශනයක් ඒ කෙල්ලෙක් කියනවා ඔහොම ජීවිතය ගත කරන ජීවිතය ගත කරන වඳින්නේ පාද ඒ ඒ ඒකට නිදර්ශන දෙනවා ඊට පස්සේ නාකි අම්මා කෙනෙක් බයින හොදටම මෙයාට කිල්ල පාචනකොට ඒ අම්මට කියලා දෙනවා අම්මගේ සාපෙට කියන කට හරි ලස්සනයි. අන්නේක කියවලා බලන්න දරුවක් පිළිබඳ කතා. ඉතින් මේකේ ඇත්තටම අපිට මම හිතන්නේ මේ හනක් කරගෙන යන වෙලාවේ තියෙන ප්‍රශ්න මූලික ප්‍රශ්න මම ඉුවයිට ප්‍රශ්න විදිහට බාර ගන්න මේ භාවනා ලැබෙන ප්‍රතිඵල වශයෙන් මම දකින්නේ භාවනා කරන පටන් ගත්තට පස්සේ මේ নানা ආකාර දේවල් ඔළුවට අරගෙන ඔළුව නිදහසට කරන්න කොයනවා. ඉතින් ඒවා කම්මැලිට කේල් කියන්න පුළුවන් වගේ කතා මිස ඉතර හරපද්ධතියක් ඇති දේවල් නෙවෙයි මේ වෙලාවට සක්මන් කරන්න යන්නේ සක්මන් කරනකොට මොනවක්වත් එන්නේ සක්මන් බහර නැති ඔය ඔය ඒක එනර්ජියක් නෑ මොකද ඇත්ත ගැරගෙන ඒනවනේ ඇත්ත වහගත්තට පස්සේ තමයි ඔක්කොම සාල වශයෙන් බලාකුළු වෙනවා වගේ එන්න පටන් ගන්නවා ඒකට හොඳට සක්මන් කරන්න සක්මන් කළා ඉති හොඳට අඩු වෙනකන් ඉඳලා ගිල්ල වාඩි වෙන එතකොට මන්ට මේ hm, යම් කිසි වෙනසක් දැක ගන්න පුළුවන් හිතුවිසක් ඇත්තටම ආනාපාන සතිය වගේ දේවල් ලක්ෂණ දෙකකට නානපදට නැහැ. ඒක දීලා තියෙන හතර මහ භූතයන්ගේ දැන් යාම සතිය ආදී චෛතසික වල චෛතසික එක එක වෙන්කර දැන ගැනීම සඳහා කරන එකක් ඒක නේද ආනාපාන වගේ දෙයක බැලිලක් නැහැ. ඒකෙත් ඇත්තේ වෙන වෙන ආනාපාන හිම ස්පෙસિෆයි කරන්න බෑ. ආඨවි ධාතුව ආපෝ ධාතුවෙන් වෙන්නේ. ඒ ආදි වශයෙන් දේට ඒවට ලක්ෂණ දෙකකට නානපදට නැහැ. දැන් සති චෛතසිකයේ සද්දා චෛතසිකයේ වීර්ය චෛතසිකයේ එක එක චෛතසිකය තව චෛතසිකෙ වෙන් කරගන්න වේදිකාන රෙදි දෙකකට දාගෙන ප්‍රොජෙක්ට් කරගෙන ප්‍රොජෙක්ට් කරගෙන යනවා මේ චෛතසිකයේ ලක්ෂණය මේක රසය මේක පච්චපකණ මේක පදත්ත ඊගාණ චෛතසිකයේ ලක්ෂණ එක නෙවෙයි වෙන ලක්ෂණ කියන්නේ ඒක ඔක්කොම graph කරලා තියෙනවා ඉතින් අපිට දල සකහනක් ගන්න පුළුවන් අපි ඇත්තට මේ සතිය කිව්වට මේ සතිය හරියට අඳුනගන්නද මේ කියන්නේ නැද්ද අඳුර ගන්නකොට සත්‍යය කර දෙන කෘත්‍යය මොකක්ද? ඒකේ ලක්ෂණය මොකක්ද? ඒක වැටෙන ආකාරය මොකක්ද කියලා එක පැත්තක් දැකපෙන්නකොට තව පැති තුනක් වෙනවා. ආනාපානී එහෙම කතා කරනවා. මේ කතා කරන්නේ රූප ධර්ම, නාම ධර්ම වල පරමාර්ථ වශයෙන් තියෙන වගේ වෙනස්කම් තමයි පෙන්නලා දෙන්නේ ලක්ෂණ නිසා ප්‍රශ්නේ නැවත සිද්ධ කරගන්න. වැටෙන ආකාරය සතිය Tamanට වැටෙන ආකාරය තමයි සතිය දිනුට ආරස්සාවක් දෙන්නේ. මම හිත පිට ගිහලා නැහැ මට දැන් ආහන හරියට යනවා කියලා ආරස්සාව දෙන්න ආරක්කපච්චපට්ඨාන කියලා කියන සතිය. මේ වෙලාවෙම ඒක වැටෙන ආකාරයක් තියෙන ඕනෙම চৈতසිකයක් අනිත් চৈতසිකයන් අනුභවගෙන ඊ ශ්‍රද්ධාව මත වෙනකොට වැටෙන ආකාරය. ඒකේ සම්මත ක්‍රමය තමයි ඔබතේ කියන තියෙන්නේ. යෝගාවචරයේ අත්දකින්නකොට සමහරලාට ඒකට සමාන්තරව දැනගන්න පුළුවන් මම මේ ඉන්නේ සත්‍තාවේද මම ඉන්නේ වීර්යයේද සතියේද සමාධියේද කියලා දැනගැනීමට ඒක ඔය මේ අවුට්සයිඩර් ස්වාමීන් පොත් සංගතනට හතක් අභිවර්ත කරලා පස්වෙනි කාණ්ඩයේදී ලක්ෂණාදී ලක්ෂණාදී ක්‍රමය කියලා හැම චෛසිකයකම ලයිච් කරලා ඒ ඔක්කොම ලක්ෂණ සම්පූර්ණ කරලා පසුපයින් අපි ධර්මයේදී කෙරිච්ච සංග්‍රහයක් සමහර විටක ත්‍රිපිටකේ සඳහන් ඒවා කියනවා සමහර නැතිව ඔක්කොම අංග සම්පූර්ණ කරලා පෙළෙනවා. ලක්ෂණාදී චතුක්කමයි කියලා. ලක්ෂණාදී හතර ක්‍රමය කියලා කියලා කියනවා. ඒ ආවර්තික අවබෝධය ලැබිට ගන්න ආවර්තික අවබෝධය එක එක එලිමන්ට් එකක් අරගෙන එලිමන්ටයක ආවර්තවග තිබුණ පිත්තලවල නැහැ. ආවර්තවග පිත්තලවල නැහැ. සම්භවල තියෙනවා සීකොල තියෙනවා. අනබණ කියන්නේ පිත්තලවල. කලව. ඒකේ තියෙන එලිමන්ට්ස් ගැන විතරයි. දැන් ඒ කියන්නේ වෙන කතා කරන්න දෙයක් අපිට අවශ්‍ය වෙන ප්‍රශ්න කරන්න දෙයක් නැහැ වාගේ. ආනන්ද කරන්නේ යන්න පුළුවන් සමහර වෙලාවට දැනෙන ධානයකට යන්න පුළුවන් ඒ විදිහ වෙන යෝගියට දැනෙන සාමාන්‍ය නිින්දේදී නම් ධානයක හෝ ධානයකදී නිින්දක් සම්බන්ධ වෙන්නේ ධාන වේලාවදී පැහැදිලිවම ධානය කැඩෙන්න මොනේ නිින්දක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙන විදිහකට වර්ණ ගන්න පුළුවන්. කෙලෙස් නින්ද කියලා එකක් තියෙනවා නික්ලේශී නින්දක් වගේ මොකක් තියෙනවා ඒ භවනා හොඳට යනවා නමුත් යෝගාවචරයට තේරෙන්නේ කිසිම නිමිත්තක් වෙන්නේ නැහැ අත්දැකීමක් නැහැ දුරට හිත තද විස්රාමයකටපත් වෙනවා ඒකත් නින්දක් වගේ ඒක හුඟක් වෙලාවට ඒක විපස්සනාවට වැටෙන එකක් තියෙන සමතයට වැටෙන එකක් ඉතින් මේ දෙක අතර වෙනස සම්බන්ධ වෙනවා නම් නින්ද අර ඇවිස්සිච්ච හිත නිදි අනිත් පැත්ත. ඇවිස්සිච්ච හිත කියන්නේ සූපයකට සද්දයකට ඇවිස්සලා නැහැ. හිත නිදි අරමුණේ නැහැ. ඇවිසිලා තියෙනවා. නැත්නම් ඒ හිත හිත සම්පූර්ණයෙන්ම කඩා ගන්න පැත්තට ගිහලා නිදිමත වෙනවා. මේ දෙකම කෙලෙස්. භාවනා කරගෙන කරගෙන යනකොට යෝගාවචරය අරමුණු වලින් පැනලා යනවා නෙවෙයි ඉදිරියට තියාගත් අරමුණ ක්‍රමයෙන් ගෙවීම නිසා ඒ අරමුණේ සමුගන්න. ක්‍රමයෙන් ක්‍රමයෙන් සමුගත්තට පස්සේ හිත යන තැන සාමාන්‍ය වචනේ විස්තර කරන්න බෑ අත්දකින්න දේ අත්ද නැත්නම් අත්දැකීමෙන් පැනලා ගියලද කියලා. එතකොට සමහරවිට එතන මේ ඉස්සර ගත කරපු කාලේ මම නිින්දක දෙකේ කියලා. කියන්නේ බුදු වෙලාද බුදි වෙලාද. වෙලා බුදු වෙලා හිටියද නැත්නම් බුදි වෙලා හිටියද කියලා ඔය දෙක ළඟට යන තරක් වෙනවා විපස්සනා පැත්තක් කියන්නේ. ඉතින් ඒකෙදි එකක් කෙලෙසයිද අග නිකේසිසයිද යර නික්ලේශී සහිත එක නම් ඒක නැවත නැවත කරලා කරලා ඒකට අවදි වෙන්න කියනවා. යාගෙන එන වෙලාවෙ ඉඳලා මොහොත කවදීන් හිටියාම ඒක අල්ලන්න පුළුවන්. ඊට පස්සේ යාට පුළුවන් මෙච්චර වෙලාවක් මට මේ හිත මේ වගේ විස්රාමයටපත් කරගෙන ඉන්න පුළුවන් කියලා. ඒක සමත ධානයක් වගේ හැබැයි ඒකසනාමයේ විදිහින් අරමුණක් ගන්න අරමුණ ගෙවන් කිරීම තුලයි යන අනිත්‍ය ප්‍රතිපද ඉන්දියන් හා ගැටෙන බැඳීච්ච නැතුව ඒක මේ ඔටෝ පයිලට් එකෙන් දාලා ප්ලේන් එක යනවා දැන්. පයිලට් ඕනේ නැහැ. සම්පූර්ණ මැෂින් එකෙන් දුවනවා. ඒක පයිලට් එකෙන් ඉන්දියන්නත් පුළුවන්. ඔටෝ පයිලට් එකේ ප්ලේන්. මේකදී එන්නේ පයිලට් උත් ඇහැරෙනවා. ඒ බවත් දන්නවා. නමුත් සම්පූර්ණ ඔටෝ පයිලට් එකෙන් යනකොට පයිලට් දානවා. ඒක එයා දන්නවා නින්ද නෙවෙයි. මෙතන පිවිසිච්ච හැටි දන්නවා. මේ කාලෙදී ඒකේ බුද්ධියක් තියෙනවා. අත්දැකීමකට වැටෙන ඉතින් අවදි වුණාට පස්සේ හොඳටම දන්නවා දැන් මට සද්ද රූප දැනෙනවා කියන එක. අන්න මේ අතුරුතර කාර්යය හොඳට මේකට අවදි වෙන්න පුළුවන් නම් මේක ඉදිරියදා ජීවිතේ වැඩක් කරගන්න පුළුවන් නම් අනුපරියක්ෂේදීව ගන්න පුළුවන් තරක් කරගන්න පුළුවන් නම් මේ පරියන්ගේ සාර්ථකයි කියන්නේ. නමුත් මේකෙදි සමහර විටක මේ ප්‍රයත්නයේදී ඇත්තටම නිඳුමක් තියෙනවා. එහෙම නැතුව මුලදී ඒ සුදුකමක් එන්නේ නැහැ. ඉතින් අන්තිමට තමයි යෝගාවචර කියන්නේ මේ කටේක රෝගේදී ඉන්න උදු හිත යටි හිත කියලා දෙකකට මේ ඒ අන්කන්ෂස් කියන කංගුණ දුන්නා චිග්මන් ෆ්‍රොයිඩ්. ඒකම කොන්ෂස් මයින්ඩ් කියලා කියන්නේ ධම්මද කියන ලෝකය සම්පූර්ණ අන්කන්ෂස් මයින්ඩ් එකේ 100%ක්වත් නැහැ. ඒ නිසා අපිට ධන්න කියන ලෝකයේ හරහා ඒ නොදන්න අන්කන්ෂස් එකට ගියාට පස්සේ එතන තමයි විස්රාමයේ සිද්ධ වෙන්නේ. එතන තමයි සුවසේ වාව සිද්ධ වෙන්නේ. එතන තමයි මේ ලෝකේ ජීවත් වෙනවා කියන එක කියන්නේ අන්තිලාදී හැමකට හැක් කරන එක ජීවිතය. ඉතින් අන්කොන්ෂස්නස් එක කියන්නේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ අයිස්බර්ග් එක පා වෙන උඩ තියෙන කැල විතරයි. උඩ තියෙන කැල හරහා වතුර යටට ගියාට පස්සේ ඒ අයිස්බර්ග් එකක් වෙනවා. ඒක මහ විශාල දැන සම්භාරයක්. ඒකට අපි බයයි. ඒකට යනකොට අපි තනියම ගතියක් දැනෙන, පාළුව ගතියක් දැනෙන නිසා ඒකට ෆෝබියා එකක් කියන එකට කියනවා fear of freedom කියලා. ඉතින් ඒක පුරුදු කරගන්න. නැවත නැවත මේ උඹ තේන ගන්න විශ්ල කරන්න පුළුවන් කෑල්ල වෙනවා ලෝකායත વિશે. ලෝක දැනුම කියන්නේ. ලෞකික දැනුම. ඒ ලෞකික දැනුම හරහා ඒකම උත්කෘෂ්ඨ ඥානයක් විදිහට මේ අල්ලගන්න බැරි සබ්කොන්ෂස් එක අල්ලගන්න පුළුවන් වුණොත් ඒ හරහා පේනම අපි ඔක්කොම සමානයි. සබ්කොන්ෂස් එකේ අපේ වෙනසක්. ඒකේ මනුෂ්‍යකම කියන්නේ මොකද ඒකේ උඩට නැතිවෙච්ච ටිකේ තමයි පිළිමේ ගැටි ඥාන ගැටි මේ විශ්වද කැමති ඉඳුර වලට කැමති දීනි කැමති අනම්මනම් ඔක්කොම ටික දීන්නේ දිලිසන කෑස්. ඔක තමයි රණ්ඩු උරුට්ටුව දීර්ෂ්‍යා ගෝතමාන ඔක්කොම දීස්. ඒක ප්‍රයෝගයෙන් ජීවන් කරගෙන අන්කොන්ෂස් එකට කියන්නේ අපි ආය මානසික පැත්තට ඒකේ අපි ඔක්කොම තියෙන්නේ ඔක්කොම සමාන ගැටි ටිකේ තියෙන්නේ වෙන්නේ. කොන්ෂස් මයින්ඩ් එකේ තියෙන විෂම ගැටි. විෂම ගැටි හරහා දිගට මේ ඊර්ෂ්‍යා ගෝතමාන කරනවා. අපිට පුළුවන් නම් ඒක හරහා ගිහිල්ලා සමගති වැටට යන්න අපි හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි හැම කෙනාම මිනිකෙකස. ඒක එක එක කෙනෙක් ගතිය මේ මනසක්. ඒ නිසා කොතනදීද මේ consciousness එක අරහා subconscious එකට merge වෙන තැන අනියතම නිකන් දර්ශනයක් වශයෙන් කියන ආනාපාන දිහා බලන ආනාපාන නොදැනී යන තැන. එතන ආස්වාසේ දිහා බලන ආස්වාසේ දැනෙන තැන විල සම්පූර්ණ ජීවන් වෙන තැනකට ඇවිල්ලා නේ ප්‍රසවාසයට යන්නේ. ආස්වාසේ ගෙවන් වෙලානේ. එතන මේ ආස්වාසේ ගෙවන් වෙන ප්‍රස්වාසේ ගෙවන් වෙන තැන දැක ගන්න තරමට ආස්වාද ප්‍රස්වාසේ විශේෂඥ වෙනවනම් අන්න ආස්වාදම සම්පූර්ණ ගෙවන් වෙලා ගැප් එකක් తీර තමයි ප්‍රස්වාසේ පටන් ගන්නේ. නමුත් අන්ට ගැප් එක කවදාකවත් අඩු වෙන්නේ. ප්‍රස්වාසේ සම්පූර්ණ ගෙවන් වෙලා ගැප් එකක් తీරේ තමයි ආස්වාදේ. මේ අතරමැද තමයි ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවුණා නැත්නම් ආශාසෙන් ප්‍රසාසෙන් මාරු වුණා හැම වෙලාවෙම අන්කොන්ෂස් එක ටච් කරලා තමයි ආය කොන්ෂස් වෙන්නේ. මේ අන්කොන්ෂස් එකට විරුද්ධ වෙනවා කියන එක තමයි බුදු වෙනවා. අවදි වෙනවා. අපි අන්කොන්ෂස් එකට බයයි. අපි දන්නේ නැහැ අපිට ඩිෆයින් කරන්න බෑ යන හැටියක් ගන්න එන හැටියක් ගන්න කරකොලත් ඇරියා වගේ ඉතින් ඒ නිසා ඒක වෙනාට පස්සේ ඉතින් කේන්දර බලන්න යනවා නැකත් බලන්න යනවා නානා අප්‍ර සයිකයිට්‍රිස්ට් කෙනෙක්ට යනවා ඒකයි දීලා ආයෙ කොන්ෆරන්ස් එක හදලා දීලා වෙල්ඩින් කරලා දීලා තියෙන හොඳ මොබයිල් එක ඉලක්ක කරලා ආයෙත් එන්නකෝ කතාගෙන ආයෙ කරක් ඒ නිසා මේ අන්කොන්ෂස් එතන මේ අපිට නොපෙනෙන නොදැනෙන ලෝකයක් තියෙන එකට යන්න වෙන්නේ දැනුම හරහා දැනුම හරහා ගියාට මොකද වෙන්නේ යනකොට මේ කාලවසුත්නක කියනකොට අරමුණ ගෙවන් වෙනකොට සද්ධාවයි සීලයයි දෙක නැත්තම් මොකද අසල දෙන්න පිට වාහන කරන්න සද්ධාවක් අවශ්‍යයි ඉතින් වාකරණ සීලයක් අවශ්‍යයි. කාරණා දෙන්න මම මේ යන්නේ ගමන සීලෙක. ඉතින් මොන වුණත් බයිබලෙ කියන්නේ එහෙම ගියහම තමයි දවසට ඒ ඉස්සලා ඉස්සලා අහම්බයක් වශයෙන් දක්ින මේ නොදන්න කොටස නිින්ද වගේ එක ප්‍රයෝගයෙන් යන්න පුළුවන්. ටිකෙන් ටිකෙන් ඇති කරන එකක් නිසා අවදිලා අවදිලා මේකට විරුද්ධ වෙන දවසෙත් තියෙනවා මේක තමයි හීලින්. මෙතෙන්දි තමයි හීල් වීම සිද්ධ වෙන්නේ. නැත්නම් සුවසේවාව සිද්ධ වෙන්නේ තමයි නැත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් තමයි තමයි අනුකම්පා කරගන්න එකම චිත්තක්ෂණය මොකද ඒකදී කිසිම කායික ක්‍රියාවක් නැහැ, වාචික ක්‍රියාවක් නැහැ, මානසික ක්‍රියාවක් නැහැ කෙලෙස් නැහැ. මේ අන්කොන්ෂස් එකට විරුද්ධ වෙනවා කියන එක කළ හැකි එකම සතන් අංශය විතරයි. අනික කිසිම සතෙකුට එතෙන් යන්න යතුරු නැහැ. මිනිස්යාට තිබුණාට මිනිස්යා ඒක විහිිතාවක් වඩ පත් කරගෙන ජීවත් වෙනවා. ඒ හැම වෙලාවෙම ලයිට් දාගන්නවා. අන්තරට කැමති නෑ. නිජ වෙනවට එහෙම කැමති නෑ. මොකද එතකොට ඉබේම හිත අරමුණු අතහැරලා යන්න හදනවානේ. එහෙනම් අර පුදුම බය මරණයට හරි බයයි. මරණවා. අනුකම්පිතව පුරුදු කරගෙන හිටියනම් දැනගෙන හිටියනම් එයා හැම ආශ්වාසයක අවසන් මරණය හරහා තමයි ප්‍රශ්වාසයට එන්නේ. ප්‍රශ්වාසයක් ඉවරලා මරණය අත්දකලා තමයි ආශ්වාසයට එන්නේ. ඒක නොදකින්නයි අපි මේ අයියේ මුස්ම ගන්නේ. දෙක අතරකට ගැප් එක නොපෙනී අල්ලගෙන යන්න ඇරලා. ඉතින් අනෝ තානපණ සංසිඳන වෙලාව වෙනකොට ගැප් එක ලොකු වෙලා ආනපණ පුංචි. එතෙන් එනකොට නැගිටලා යනවා. ඒ කියන්නේ fear of freedom කියලා. අපි freedom fightersලා වුණාට freedom එක එනකොට බය දුවනවා. ඒකයි මේ මේ ගමනේදී වෙන කෙනෙක් බාධා කරන්නේ. ඒම සංසිඳෙන්න යන්න ඕනේ මට කාය ජීවිත නිර්දේශ මොන සද්ධාවෙන් ඉන්නේ මට සීලයක් තියෙනවා. මෙහෙම මැරෙන එක හොඳයි. කොහොම යන්නද ඒ නිසා ඒ කියන විවේකයට අවදි වෙනවා කියන එක තමයි මේ සතියේ තියෙන අප්‍රමාදී ගතිය කියලා කිව්කතිය වර්තමාන මොහොතට අවදි වෙනවා කියලා කියන්නේ සතිය කියන්නේ වර්තමාන මොහොතට අවදි වෙනවා එලබසිතිය ඉන්නේ විස්තර කරන්න බැරි දෙයක එළඹෙන්න පුළුවන් කියලා තමයි අදිෂ්ඨාන කරන්නේ මේක මට ඇවිල්ලා මල්ලෙන් ගාලා යන්න දෙන්න මම මේක මුළු නඩක බලනවා කියලා හැමදාම කිවුනට වැඩි සියුම් සතියකට සියුම් ආනපානකට සංහිඳියාවට යද්දී සාදර වෙනවා වීරවර්තකමක් ඇති කරගන්න මම තවදුරටත් මේක ඉඳලා කියවා කියලා ඒක තමයි මේ මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි අතර වෙනස කියලා කියන්නේ. මන්දනේ මම මේ කතා කරන්නේ ඔය කියන පොයින්ට් එකට. ඥානය කියන එක අපි කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඔකේ සැකයක් නෑ මේ මේ නොදැනීම පිළිබඳ. ධානයේදී හොඳටම තේරුම තියෙනවා. ඒ කියන්නේ කොහොමද කියන්නේ තමන්ගේ විඥාන ස්රෝතේ අඛණ්ඩ භාවයේ තේරෙනවා. දැන් අල්ලලා තියෙන එකම අරමුණකට අල්ලලා තියෙන විතරයි වෙනස තියෙන්නේ. නිසා මේ අල්ලලා තියෙන මේ අරමුණ කියලා හොඳටම දන්න. ඒ නිසා නිින්දක් නැහැ. නිින්ද ගියා නම් අනිවාර්යයෙන්ම ධ්‍යානයකට. නමුත් විපස්සනා කරනකොට ආනාපාන ගෙවම් කරන ගෙවම් කරන යනකොට ධ්‍යාන වගේ හොඳ සමාධි අවස්ථාවකට ඉඳ යන්න හදලා ඉඳ ලෑස්ති වෙනකොට හිත රෙසිස්ට් කරනවා නම් ඒකට. බය කරනවා නම්, ෆෝබියා එකක් ගන්නවා නම්, ඇලර්ජික් වෙනවා නම් ඊට පස්සේ ඒක හරි කඩමාරුවකටපත් වෙනවා මේ භාවනා කරනවා ඒ කියන්නේ යන පාරේ නමුත් සයිකොලොජිකලි රෙසිස්ට් ඒක තමයි අසත්පුරුෂකම කියන්නේ. ඒක තමයි පාපතරකම කියන්නේ. ඒක තමයි අපණ්ඩිතකම කියන්නේ. ඒක තමයි කල්යාණ මිත්‍රත්වයක් නැතිකම කියන්නේ. ඉතින් කමඨාන් සුද්ධ කිරීමෙන් විතරම ගලවන්න පුළුවන්. භාවනා කරන කියන්නේ මෙහෙම දෙයක් කියනවා. බය නැතුව මේකට යන්න. මොකක්වත් වෙන්නේ නැහැ. මේක හොඳට මේකට අවදි වෙන්න බලන්න කියලා මේ දහස් වර කළා. දැන් මේක මේකේනකොට බීටි කරවක්. බයක් නැගිටලා යන්න හිතුවා. ඉතින් කොච්චර වාරයක් කරන්න වෙයිද කියනවා ඒ සත්‍යෙ ගිහිල්ලා ඒකට අවදි වීම වීරත්වයක් කියලා කියනවා. ඒකට අවදි වීම අභියෝගයක්. සෙල්ලක්කාරකම මම මේ කරන්න ඕනෑ කියලා ගත්තොත් විතරයි එයාට මේ අනුශේ මට්ටම දැක ගන්න. ඒ කියන්නේ සීයේ බුද්ධියෙන් යුක්තව අනුශේ මට්ටමට යන්න පුළුවන්. ඒ කියන්නේ බයිසිකලෙක පදින්න පුළුවන් නම් අර්ධ කතාවක්. දෙකතල බයිසිකල පදින්න පුළුවන්. අවදි ඉතින් උගත් සෙල්ලම් දැනගන්න ඕනේ මේ ඊට පස්සේ එයාට වැටෙන්න නැවිලා පංගු ඇරගෙන නැත්තම් අර මේ මුම්බයි කියන බදිනකොට ඇඟ නැවීම තුලින් බෙන්ඩ් එක ගන්න ගත්තේ. අනේ ඇලි. දෙන්නේ ගන්න තමයි අනේ ඇලි. ඒ තරමටම බයිසිකලේ පාස් කරනවා. ඒකකට පාරේ ඇන්ගල් එක හැදෙන්න ඕනේ. ට්‍රක් එකේ ඇන්ගල් එක අනිත් පැත්තට දුක වැඩනවා. ඉංජිනේර දැනගන්න ඕනේ මේ බෙන්ඩ් එකට ඕනේ ඇන්ගල් එක. ඒක ඇන්ගල් එකයි කියනවනම් බයිකල් පදින රයිටට තේනවා. ඇඟ මෙහෙට නමවනකොට ඉබේම මේ කර්වේචර් එක ඇටියට මේ මොමන්ටම් එක ආරම්භ වෙනවා. තුනක් සින්ක්‍රොනයිස් වෙනවා. කාරේ ඇන්ගල් එක තියෙන්න ඕනේ බෙන්ඩ් එකේ එන ස්පීඩ් එකයි එයා පාත් පාත් කරලා ගන්න. ඒ වෙලාව කොටරක් කරන බැලුවොත් සමතල පහදේ කොහොමද තියෙන්නේ කියලා සාමාන්‍ය ගුරුත්වාකර්ෂණය නෙවෙයි වැඩ කරන්නේ. ඒ වගේ බයලෝන සුළු දෙයක් ඒ හොඳ මේ ස්කාර් රේස් වලට යන්නේ ඔය ඔන්න ත්‍රිලයකට. වෙලාසිය ගන්න කියන්නේ ඒ වගේ සමාධිය කියන එක තමයි කොහෙද බැලන්ස් එක තියෙන්නේ කියලා ගන්න. හැබැයි ඒ ආපු මොමන්ටම් එකට යනවා. අරමුණ ගෙවිලා. ඒකට කියනවා නිමිත්තක් නැහැ. මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඊයේ ඉඳලා මම අද මීට වැඩි යනවා. ඊට මීටත් වැඩි යනවා කියලා නොදන්නා ලෝකෙට දන්නා තැන සිට සුවද ප්‍රවිෂ්ඨ වීමක් ඇති වෙනවා. ඊරත් ප්‍රවිෂ්ඨ වීම, කල්යාණ ප්‍රවිෂ්ඨ වීම, සත්පුරුෂ ප්‍රවිෂ්ඨ වීමක් ඇති කරන කෙනෙක් සෙල්ලක්කාරයි. අයිනි කියන්නේ කෙල්ලන් යන්න බෑ. එනේ මං කියන්නේ පිරිමේක් වෙන්න. ඥානිකම කියන්න බෑ. ඒ චරිතරුත් එක එකයි. ඒ වෙලාවේදී මැරෙන්නේ මැරිච්චාවයි, ගෙදරක් කරච්චාවයි කියලා ගන්න පුළුවන් තමයි. ඉතින් ඒකට මම බලනවා මම හරියට මේ වැඩ පිළිවෙල කතා කරා. මම කියන්නේ ඒකනේ සෙල්ලක්කාර වෙන්න ඕනේ මේ භාවනා කරනදර නිකම්ම නිකම් මේ ඉඳගෙන බෑ. ඒ වෙලාවේ එනකොට ඒ පුදන් ක්ලාස් වල යනවනේ වෙන දෙයක් වෙච්චාම මම මේ කඩා ගන්න කියන්නේ කියලා ඒකට අවදි වෙන්න ඕනේ. ඒක හරි ඉරෂනල් තර්කමනකට අහු වෙන්නේ නැහැ. මේ අද්දකිය එක. ඒක කියනවා සෙල්ලක්කාර. ඒ ස්කවුට්ස්ලා සූදානම් කාර්යයෙන් ගිහිල්ලා කලේ ඉන්නකොට මොන දෙයක් ආවත් ඒක ඒගොල්ලෝ අත්දැකීමක් කරගන්නවා. අතුයින ගෙදර ඉන්න පුළුවන් නේ. ජම්බේරුලිය කියන්නේ ඕනද සෙල්ලම් කරනවා. ඒක කියන්නේ සූදානම් ශරීරය. මුතුහාර කියන සූදානම් ශරීරයෙන් ඵලයන් එනකොට එනකොට මේක අතෑරෙනවා. අතෑරලාම තමයි. අයත් අතෑරෙනවා ඔක්කොම අතෑරෙන එක අතෑරෙන පැත්තටම සතිය පමණක් වාංගු කරගෙන ඇතුලේ ඇතුලට යන්න කියලා. ඒක මුග දෙනෙක් කියන්නේ මම හිතනවා පියල් කතාන පියාගේ මේ සබ්කොන්ෂස් එකට යනවා. කොන්ෂස්නස් එක හරහා දැක දැක දැනගෙන සබ්කොන්ෂස් එකට පයින්. ආයෙන ආයෙ බස. ආයෙන සබ්කොන්ෂස් එකට ගියාට පස්සේ මනුෂ්‍යතර වෙනවා. ඒ කියන්නේ කලෙක්ටිව් සබ්කොන්ෂස් කියලා. කොන්ෂස් එකේ තමයි මේ අපේ කියන දේ කියලා එකක් තමයි. විචාරකට බහැගත්තොත් බුදුහාමුදුරන් බොහොම කිච්චියි. ඒ අවුරුදු 2600 වෙනස හෝ 70 ගාන වෙනසක් නැහැ. මේක තමයි උන්වහන්සේ අත්දැකීම කියන එක තමයි මේ කිට්ටුකමක් තියෙන්නේ. කවරද එයා දන්නවා එයා කියන්නේ ඉන්නවා. මමත් නෑ. ඉස්ලාම් වතාව සක්කාය දිට්ඨිය කැඩලා ගිහිල්ලා හැබැයි යා ප්‍රිපෙයාර් වෙලා නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. වීදුරු බණ්ඩ අදාදා එක මනස වීදුරු බණ්ඩේ කැඩිලා. ඉතින් ආට හරි ශෝකයක් නැති ගොමල් කියන ඔබ කඩන්න තමයි මම මේ ගෙනියන්නේ ඔබ කැඩෙනවා හෙට යනකොට කැඩෙන බඩ ඇතුළ කැඩිච්චා වගේ කැඩෙන එක මේ විදිය කියන්නේ ඉන්ටර්නල් ලක්ෂණ බෞද්ධේ කට. ආශ්‍රව ප්‍රසස්ගේ දෙවිදි දෙවිදියාව නැතිලා දෙකම එකක් වෙනවා. කියන්න බැරි සත්‍යකටපත් වෙනවා. මේක උනේ මොකද්ද කියලා කියාගන්න බෑ. මේ වෙලාවම විඳිනාද යමක් නැද්ද කියන වේදනාවත් අසන්න වෙනවා. කිසිම සංස්කරණයක් අයිලටි මොකොත් නැහැ. ඒ වගේම විඥාණයට දැන් දෙකකට කඩලා වෙන්නන්න කන්ට්‍රාස්ට් නැහැ. ඒකේ කඩුවොත් මේ කන්ට්‍රාස්ට් එකද කන්ට්‍රාස්ට් එක නැහැ. දැන් ඒක අද්වෛත වෙනවා. මේ කළු සුදු දෙක තියෙනකොට දෙකේ කන්ට්‍රාස්ට් එක තියෙන හොඳට පේනවා. මේ දෙක මික්ස් වුණාට පස්සේ තියෙනවා තමයි නමුත් ඒක හිතව දෙන දෙයක්. සංසාර රූප වේදනා සංඥා සංකාර පහේම මෙතෙක් නොදැක්ක පැතිකඩක් පේනවා. එතකොට අඥාතරණ දෙයක් නෑ. මහානක්කාරකමක් කරන මම අරට වැඩි දියුණුයි අර මේ කියන දෙයක් නෑ. මේ මමයි මේ දේ උනේ කියලා කියන සත්‍යය දිට්ඨියට පින්දරක්. ඒකත් ජීවිතය. ඒක ලොකු විරත්යකින් මොන ඒකට මුණ දෙන්න. ඉතින් යහනේක වෙනම කතාවක් පිළිගන්නවා කියලා කියන්නේ ලොකු පිළිච්චයක්. ලොකු කලසුරාක්මක් වගේ එකකට යන්නේ. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කිරීම තමයි කරන්නේ. ඒක හොඳට මේ නොදන්න තැනයි දන්න තැනයි සබ්කොන්ෂස් කොන්ෂස්නස් දෙක අතර නිතර ගිහිලා පුරුදු වෙච්ච එකට මරණය කියන එක මහා ලොකු වෙනසක්. දැන් අන්න ආශ්වාසයක් වෙලා ප්‍රශ්වාසයට යනකොට ඕක අහරහ තමයි යන්නේ. ප්‍රසවාසයෙන් ආස්වාස කරන්නේ තෝකාරක. ඉතින් ආශ්වාස ප්‍රසවාස දෙකම ගෙවුනට පස්සේ තෝකාරය යනවා. ඉතිරි දෙකක් කරාත් ඕක තියෙනවා. ශබ්ද දෙකක් අතරත් ඕක තියෙනවා. මම මේක ට්‍රේස් කරගන්නවා. මේ ඩබල් බික් මේක වෙනුවට අපිට ලෑලි මුතු වල හදුව බිමක් කියන්නේ. ලෑලි මුතු වල හදුව බිම හොඳට හේතු අදලා තිබ්බනම් වාණිෂ් ගියාට පස්සේ මේකෙන් ගත්ත කුණු කඳුල අතෙන් ගන්න ගියකම යන්න පුළුවන් සංවිධානය වගේ. ඒක ෆොටෝවත් පේන්නේ ඒක ඒකනේ හොඳ ප්‍රාක්ෂණික අවුරුදු 20 කී ගමන් ඌව පොතු ගහනවා එතකොට මොකද වෙන්නේ මේක මොකන්ද රතින් ගන්න ඊගාටින් මේකට වැඩ එහාට යන්න කුඩු නැතිලා අත ගාවත් අර වතරින් උත්තුම වෙනවා අර තනින් තනින් ගැතිය නැහැ ඉතින් හොඳට භාවනා කරන යනකොට පේනවා මේ හැම එකක්ම පුතු කරලා හදලා තියෙනවා ඒ පුතු දෙකක් මැද හැම වෙලාවෙම මේ අපිට අල්ලගන්න බැරි ඉන්ද්‍රියන් ගෝචර වෙන්නේ නැති විවේකයක් අපි ඒගොල්ලන්ට ගෝචර වෙන්නේ රළු පරිසරික විතරයි. ඒ නිසා මේ ගෝචර වෙන්නේ නැති කොටසට යන්න නම් විඥාන ඉන්ද්‍රිය ගෝචර පැත්ත ඉක්මවලා අනින්ද්‍රිය ගෝචර පැත්ත එහෙම නැත්නම් විඥානයේ රූප රාග විනිබද්ධ කොටස පැත්තකට දාලා විනිබද්ධ නැති පැත්තක් කරා තමයි මේ අත්දැකීමට යන්නේ. මේක ආධ්‍යාත්මික. ඒක මිනිස්සුෙකුට යායක උසස් තත්වයක්මයි. මොකද උගදෙනුට යන්න බැරි කම නෙවෙයි කියන එකට බයයි. ඒකට නුහුරු ඒක මේ ඒක යනකොට සහලවන්න ගන්නවා. දානයෙන් උපරිම දාණය තමයි එතෙන් යනකොට කාය ජීවිත අතහැරලා යන්නේ. ඒක තමයි අර වස්තුව මේ දරුවා අනම්මනම් කියනවා ඒක ගොඩාක් කලින් අතහැරලා තියෙනවා. අතහැරෙන්න කෙනෙකුට විතරයි මෙතෙන් යන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමති නම් නැති නම් මරණ වෙලාවේ සුනාම වෙලාවේ ඕවෙන් තමයි ගියේ කට්ටිය. ඒකෝර දරුවෝ ඉන්න කට්ටිය කියලා ගොඩගෙනද නැහැ. අර ඉන්න කට්ටිය කිෂා දරුවෝ ගියා. සේරම ගියා. ඉතින් ඕක මේ අයවැද දිශ කියන්නේ කොහොමඩක් වෙන්නේ? උදයක් කරලා බලන්න තියෙන්නේ බාහන. ඒ අපි නැත්ත කරන්නේ කියලා මම යෝජනා කරා. මම කියන්නේ යන්නේ ඉතින් ඒක ලබන මාසේ. හදන්නේ නෑ මේ අපි කරගන්න කරන දෙයක්. ඔය නිකන් ඔය අත ගියත් මේක ආවිල්ලගෙන මේ තේරෙනවා ටෙලිෆෝන් ඊමේල් ඊවා අපි ගණන් ගන්නෑ. මේ ඉන්නකත්තේ ජීප් කරලා අපි කරන්න පුළුවන් හරි දෙයක් කරන්න. ඔය අනාත් කියන්නේ විලක්ෂිත කියන්නේ. අනාත් යනාතක ගියා. අපි ලබන තියෙන්නේ අප්‍රේල් මාසේ. මාර්තු. ඒ මාසේ බලන්න මම මයිලක තියෙන ෆයිල් එකක් හදලා දීලා රිට්‍රීට් කියනවා මේ දැන් මේ වෙලාවේ කියනවනම් ඔක්කොම දෙනුස්සෙට ලේසි එහෙම නෑ මේ මේ මාසේ අපි ඇති නිසා අන්තිමට අපේ මාසේ 10 20 20 කොහෙද රිට්‍රීට් එක දැල්සෙ මම බලන්න දැන් රිට්‍රීට් එකක් තියෙන වෙලාවේ ඇත්තටම රිට්‍රීට් තියෙදි තමයි මට මෙහෙ ඉන්න වෙන්නේ ඒ 40ක් දාලා තමයි මේ 10 දෙනෙක් බලාගෙන මම ඉන්නේ ඒ නිසා උනරට යන මට කොයිද කොයි තායි කෑමක් වෙනවා නැත්නම් අතරින් මොනවා හරි ඒවා හම්බ වෙනවා ඒ නිසා මාත් කැමති ඉඳලා කවෙන්සක් කරා ඒ නිසා මේ මම යන්න ඉස්සලා දුලිච්චිට කියන්නම් යන මේ කතිය මේ පස්සේ අනිවාර්යෙන් පස්සේ වෙන්නේ අපි පස්සෙන්ද වැඩි නතර කරලා ආයෙ පටන් ගන්න 10 හරි 15 වගේ මොකද ඒ දවස් ටිකේ මාදුනාට උපදෙසට අවුරුදු කණ්ඩායම මම හිතන 10 15 පටන් ගන්නවා 25ක් වයනවා අන්නේ අත්තරමැද දවසක් තමයි ගන්න. අමාරුයි ධම්මලි දවස කවදද කියලා බලලා 20ට 29 29 වෙනවා. ධම්මලි. කවුද 29 29 වෙන්නේ මාත් මාත් අපි දැන් ඉන්නේ ඕක. නෑ මම හිතන්නේ 28 වෙනවා 27 වෙනකොට වගේ දාන්න පුළුවන්. 9 එනවා 28 සෙනසුරාදා කර අපිට යන ඉස්සල දවස් වගේ දැන් මට දන්න විදිහට නෑ ඉතිහිල නෑ මම බලන්නයි ඉතින් දෙක තුනක් තියෙනවා බලන්න අමුරු විදවසක් වුණත් ඒගොල්ලෝ කොහොමද කටයි වශයෙන් කතා කරනවා මේක ඒවම තේමේ ඉන්දෙන්සුරාදා කතා කරනවා Gracias. මේ මාව ගියනනම් මේකෙට කියලා ගියා කියලා කම්පියුටර් මේකේ හේතුවිල් කල්පනා කරගෙන තු අලුත් වැඩවලට සයින් කරනකොට මේකෙල් එක. ඒක වැඩක් කියලා ඔපරේෂන් ලා ඉන්ටර්වියු කියලා කාර්යයේ ජොබ් කාඩ් එකක් ගන්න දෙන්න කියනවා. ඒ දෙන්නේ තමයි ජොබ් කාඩ් එකක් දාගන්න නැතුව ආවා. ඉතින් කම්පලි කරලා තියනවා. මේක කමිටි එකක් ඉන්නවා. මේක කමිටි එකක් කියලාද? තාම නෑ ඒක දුන්නයි මම හම්බෙලා තිබුණා. මම කොමිටු ගතේ නෑ හැම ඉන්විටේෂන් එකක්ම කොමිටි බාර අරගෙන ඒගොල්ල කරලා දෙන හැබැයි මට හිතුවක් කාර්යම් කරන්න මට වෙනම බලයක් ඒක කියන්නේ නිෂේධන බලය. නිෂේධන. එහෙම එකක් තියෙනවා. ඒක මට වීක වීක. නීතේ විතර පාරයක් තියෙනවා. ඒ කියන්නේ අදි ඒ කියන්නේ විධායක බලතල. ඒතුළු හරිය දෙනවා සභාවට ඕන දෙයක් කරන්න. මට ඕන ටික මම කුකින් කෑස් කොට කරගෙන කොන්න කාලා ඉතුරු කෑලස්. ඉතුරු කෑලස් දෙනවා. ඒ සංග ධර්මයේ ඒක හොඳයි මොකද කවුගේ ටිකෙත් නෑ ඒ වගේ දෙකොල්ලක් තුන්ලක් ඇතුළා යන සාමාන්‍ය ලෝකේ ගහ ගන්න මට්ටමට වගේ ෆයිට් ඉතින් ඒකට මම පැත්ත කරලා අපු දිහාට විසින්න ගහන බලන්න බලන්න ඉන්න ෆයිට් එක නැහැ ඔකේ පැත්තට ගියා. ඔය කියන්නේ මොනවා කරන්නේ කෙලින්ම වැඩ ගන්නවා. සර් වේගින්න එතන නීති එකක් කරා. ඒ වගේ එකක් මම කරන්නේ ඒ අවශ්‍යල කියලා දැක්කගෙන ඉනාවේ ඉන්න එක මම මම අවශ්‍යන්නේ නැහැ. ඒ සෙන දේවල්. මම කරන්න දන්නේ ඒක බේරලා කරලා සමාජලාට ඇත්තටම මට සමාව ඉඳලා වෙනස් කරන්න වෙනවා වෙනවා මට මතක නැහැ. ඒ කියන්නේ ඒක ඉතින් මේ හරි intricate ගානේ complicated program එකක් තියෙනවා. ඉතින් ඒක අපි අතරින් දැන් පේන ඉතුරුත් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හදායින් මොනද ෆේන් පුළුවන්. නොගෙල්ලන්න පුළුවන්. මම ගත්ත දේශනයක් කරනකොට ඒ වගේ ඒකට චැලෙන්ජස් ආව කොහොමද අවුරුද්දෙන් බේර ගන්න පුළුවන්. අන්නේම නෑ මේක කරගෙන යනවා මේක ඒ නිසා වකුගන් කරා මේ ඕනේ අපේ සායෝගේ මේ සකල සෙරිපි ශ්‍රී ලංකාවේම කරන දේ කරගෙන ඉන්නයි තියෙන්නේ. අපරාධ නස්තු පාටි කියන්නේ. මේ ඉන්න දැන් මේ නඩ කරුවේ. මොනවා ඥාන වෙන්න කියලා කියන්නේ මේ ඉතින් ඉදිරියට යන්න එපා. ඒක ඒකට මේකට කරන්නේ නැහැ. මේ නකාන්ත පිටරට තමයි දුර ගොඩක් තමයි. ඒක අපිට ඕන තාලේ වාහන කරන්න පුළුවන් නම් මේක ආත්මයි. මේක අනාත්මයි අපි කියන්නේ. අපි සප්ලයි ඇන් ඩිමාන්ඩ් කියන එක තමයි යන්නේ. ඒක හැබැයි එක්කෙනෙක්ගේ අතොනමකට තියෙන ගමන නෙවෙයි සියලු දෙනාට කියලා ප්‍රධාන ප්‍රායෝගික තීන්දුවක් ගන්න එක ඇති වෙන්න කරන්න බෑ. දැන් එහෙනම් අපි අද දවසේ අනිතන ඔක්කොමලා වගේ බලාපොරොත්තු වෙච්ච තාම දවසේ කටයුතු සිද්ධ වුණා. ඒ නිසා ඒක සංවිධානයත් සම්බන්ධ වෙච්ච සිල් දෙනාට අපි දවස පුරා රැස් කර ගන්නවද කියන අනුමෝදන් කරනවා පේන පෙනීන පෙනී උදව්පකාර කර සිල් සත්පුරුෂ මණ්ඩල මේකින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී අමතමන්ගේ සත්‍ය සාදා ගන්න අතර ශාසනයත් අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු ශාසනික කටයුතු වලට මේ ආකාරයෙන් දිගටම අනුග්‍රහ පවත්වත්වා කියලා අපි සාදරයෙන් පිටනෝදා කරනවා ඒ වගේම සියලු ඥාති පිරිස් අපිට උදව් කරපු නිසා තමයි අපි මේ தත්ත්වයට අද ගත කරන්නේ. ඒ නිසා අපි සරු කරු විනක් කරන හැම වෙලාවකම ජීවත් වන්නා වූද මේ පාටෝ ගියා වූද සියලුම ඥාතිය ජීවත් කරලා හරියට මේ පිළිසෙහි කියන යම් ආකාරයක සාසු කියලා පින් අනුමෝදන් වෙනවද? ඒ ආකාරයට ඉන්නා තැනක සිට අපේ මේ පිළ දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සපසාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපාකටත් මේ කුසල 100 හේතු වාසනා වීමෙන් උදාහරණයක් වෙනවා සිතයි සපයිසතරයි ශාන්තයි ප්‍රෝරයි දේශනා කරන ලද ඒ උත්තර தত্ত্বය මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළින් සාක්ෂාත් කර ගැනීමට අපාකටත් මේ කුසල 100 හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කියාගනිමු. ඒ අදහසින් අපි ඊතාවතාජාදී සම්ප්‍රදාන කුල ගාථා සජ්ජහායනා කිරීමේ අනුමೋದනා සීත්‍ය මුදිතාවේ පින්කඩ වීමේ අද දවසේ වැඩ කටයුතු තුනව සටහන් කරනවා. ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්ප්‍රාප්ති සිද්ධියා. ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්ප්‍රාප්ති සිද්ධියා. ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසන ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා කුඤ්ඤ කම්මේන මාමිකාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා කුඤ්ඤ කම්මේන මාමිකාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා කුඤ්ඤ කම්මේන මාමිකාල සමාගමෝ සතං සමාගමෝ සාදු සාදු සාදු